ශ්‍රද්ධාවන්ත පින්නතුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසින් නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සත්‍ය සම්පජඤ්ඤේ ඉක්කවේ අසති සති සම්පජඤ්ඤ ඉපන්නස්ස විරෝධ විරෝධ සම්පං අතුපනිසා අතුපනිසං විරෝධ සම්පං හෝති විරෝධ සම්පේ අතිරෝධ සලිපන්නස්ස ඉන්ද්‍රය සංවරෝ අතුපනිෂෝතේ ඉන්ද්‍රිය සංවරේ අලති ඉන්ද්‍රිය සංවර විපන්නස්ස සීලං අතුපනිසං හෝතේ සීලේ ආසති සීල විපන්නස්ස සතුපනිසෝ කෝපි සමාධේ සමාධිස්මින් අදති සමාධි විපන්නස්ස යථා භූත ඥාන දස්සනං අසුපනිසං හෝති යථා භූත ඥාන දස්සනේ අසති යථා භූත ඥාන දස්සන විපන්නස්ස නිබ්බිදා විරාගෝ අසුගනිසෝ විදා විරාගේ අසතිනින් විදා විරාගු විපන්නස්ස සතුපනේහං විමුක්ති ඥාන දස්සනං හෝති අද ධර්ම දේශනාව කරන්න බලාපොරොත්තු වෙන්නේ අර මුලින් ප්‍රකාශ කරපු විදර්ශනා ඥාන ක්‍රමය ඇරලා බුදුරජාණන් වහන්සේගේ තවත් එක්තරා නිර්වාණගාමි ප්‍රතිපත්තියක් නිර්වාණගාමි ප්‍රතිපත්ති මාර්ගය පැහැදිලි කර දීමට බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ නිර්වාණගාමි ප්‍රතිපත්තිය මතු කර දීමටයි. උච්චයන්ගේ සත්‍යයේ අනුව කුජලයන්ගේ අදහස් වල ඇටි ඇටියට කුජලයන්ගේ ධාතු ගුණ අනුව උන්වහන්සේගේ දේශනාව නොයෙක් ක්‍රමවලට විනිවිදලා ගිහිල්ලා අපට මේ කාලේ ඒ නොයෙක් විදිහේ පුජ්‍යලයක් ඇති වෙන්න පුළුවන් ලැබෙන්න පුළුවන් හැම පුජ්‍යලයකටම එක භාවනා ක්‍රමය හරියට ඒ පුජ්‍යලයන්ට ගැළපෙන අන්දමට අපි හොයලා අනුන්ට කියා දෙන්න අප දන්නා තරමේ අපේ ඒ කාර්යය ඉතාම හොඳින් කරුණාවෙන් ඉෂ්ට කරන් අපි බැඳිලා තියෙනවා ඒ තරම්. වික්ෂෝන් වහන්සේ කෙනෙක් වුණාම ඒ වික්ෂෝන් වහන්සේ විශේෂයෙන් යෝගාවචරයන් වහන්සේ කෙනෙක් වුණාම යෝගාවචරය දැනගෙන තියෙන්න නිර්වාණගාමී ප්‍රතිපත්තිය විස්තර කිරීමේ පිළිවෙලව. තමා ඒ යම් ක්‍රමයකින් නිවන් ලබා ගැනීමේ මාර්ගයෙහි යෙදුනා නම් එහෙම නැත්නම් පුරුදු කරගත්තා නම් ඒ පුරුදු කරගත් ක්‍රමයේම ක්‍රමයම අනුන්ට කියා දෙන්නට ගියාට සමහර විටක අඩුපාඩු අපි නොයෙක් ක්‍රම බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ කියන නිසා ඒ ක්‍රම කොයිවත් තේරුම් අරගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ නිවන් ගාමී මාර්ගය ප්‍රතිපදා මාර්ගය ප්‍රධාන වශයෙන් දේශනා කරනකොට සීලය ඉදිරිපත් කරගෙන කරන්නේ සීලයෙන් සීලය දිනු කරගත්ත පුද්ගලයෙකුට ඒ සීල සුතිය සම්පූර්ණ වෙනකොට ඊළඟට කිච්චර සුතිය සම්පූර්ණ වීමට උපකාර වන්නා දේශනාවක්. අර කෝගතරණ ප්‍රතිපදාව කියන ඒ ක්‍රමය අනුව උන්වහන්සේ සීලයෙන් පටන් අරගෙන සමාධිය සමාධිය ප්‍රඥාව ඔය ආදී ක්‍රමයේ වැඩෙන හැටියට පුද්ගලයාගේ අභ්‍යන්තරේ වැඩෙන හැටියට දේශනා කරනවා. සමහර දැනක ඒ පුද්ගල ඥානත්වයේ තේරුම් ගත්ත ගුණාංශේ සීලේ නැත්තට හිටියේ. සීලේට මුලින් තවත් පිළියෙදු දේවල් තියෙන බව උන්වහන්සේ හඟවමින් දේශනාවල් කරන තැන් මේ දේශනාව සති සම්පජඤ්ඤේ යතං උදාහරණේ මොලෙන් සති සම්පජඤ්ඤේ දිනු කරගන්නේ කියලා ඉස්සරහට සාමාන්‍යයෙන් සීලේ දිනු වෙච්ච කුජලයන් වෙන්න පුළුවන්. සීලය ගැන ප්‍රශ්නයක් නැහැ. කුජලයාගේ වෙන අඩුපාඩුකම් නැති වෙන්නට පුළුවන්. ඕනකම තියෙනවා. නමුත් සමාගයේ ඕනකම නියම අන්දමට ක්‍රියාවේ දවන්නට ඔහුට අවස්ථාව නැහැ. අවස්ථාව සලසා ගන්නේ නැහැ. මේ නිසා උන්වහන්සේ මුලින් සති සම්පජඤ්ඤයට යොමු කරනවා ඒ යෝගාවචරය. සති සම්පජඤ්ඤේ අසති සති සම්පජඤ්ඤේ විපන්නස්ස හතෝපනිසෝ හතෝපනිහං කිරොත්තක්වා සති සම්පජඤ්ඤේ නැති පුජ්‍යලයා සති සම්පජඤ්ඤේ නැත්නම් ඒ පුජ්‍යලයාට ඒ වගේම සති සම්පජඤ්ඤේ නැති වෙලා ගිහිල්ලා නම් ඔහුගේ හිතින්. ඒබඳු පුජ්‍යලයාට ඉරොත් සම්පම් අතුපනික. ඉරි ඔතක් කියන මේ ಗುಣධර්ම දෙක ලබා ගැනීමට උපකාර වන්නා උත්පත්තිය නැති කරගෙනයි කියන්නේ. ඉරියොතම් දෙක අවශ්‍ය කරුණු දෙකක්. ඉරියොතම් දෙක අවශ්‍යයි. පිළිවෙතක් දෙක ඇතිවීමේ ප්‍රත්‍ය නැති කරගත්තා. කවුද? සති සම්පජාඤ්ඤේ නැති එක. සති සම්පජාඤ්ඤේ ඇති වුණේ නැහැ. ඒ වගේම සති සම්පජාඤ්ඤේ බැහැර වෙලා ගියා. සති සම්පජාඤ්ඤේ විපදට පැමිණෙනවා. එතකොට ඉරියෝතම් දෙක අවශ්‍ය ගුණ ධර්ම දෙකක්. එක සාමාන්‍ය නිවංගාමී ප්‍රතිපත්තියට පමණක් නෙවෙයි ලෞකික දියුණුවටත් උපකාරයි. ලෞකික ලෝකෝත්තර කියන ගුණ දෙකටම උපකාර වෙන හිරියොතක් දෙක. හිරිය කියන්නේ පවක ලැජ්ජාවී පවක් ඉදිරිපත් වෙච්ච හැටි කුකුසියාටම් ඉන්න දරුවා අනිත් පැත්තට හැරෙන කරකවිල යන්නා වාගේ හිත අයින් වෙලා යනවා අන්න ඒ විදිහේ තත්ත්වයක් අර ඔත්තබ්බේ කියන්නේ අකුසල ධර්මයකට හිත යෙදුනහම ඒ අකුසල ධර්මයක් හිතට ආවහම එන අවස්ථාවේදී ලොකු පායක් නැති ගැනීමක් ඇති කරගන්නවා. එතකොට ඉනේ කියන්නේ පිළිකුල් කිරීම. අකුසල් ආව පිළිකුල් කිරීම. ලැජ්ජා වීම පිළිකුල් කිරීම. ඔත්තප්පේ කියන්නේ ආ පායමි. මේ දෙකෙන්ම අකුසලයක් ඉදිරිපත් වෙච්ච අවස්ථාවේදී අකුසල අදහසක් ඉදිරිපත් වෙච්ච අවස්ථාවේදී ඒ තානිත් පැත්තට යනවා. ඒකට කුසල් අකුසලයේ පැත්තට හිත යන්නේ ඒකෙන් පිටපණින ගතියදී. ඉරියෝතම් දෙක තියෙනවා නම් මේ தත්ය රැක ගන්න පුළුවන් වෙන්නේ නිකම්ම නෙමෙයි. ඒක අවශ්‍යම දෙයක්. ඉරියෝතම් දෙක අවශ්‍ය ධර්මයක්. ධර්ම දෙකක්. මේ දෙක හිතේ බලපවත් වන්නේ නිකම් නෙවෙයි සති සම්පජඤ්ඤය කියන කෙනෙක්. එතකොට සති සම්පජඤ්ඤය තියෙනවා නම් දියුණු වෙලා තියෙනවා නම් ඉරියව්වක් දෙකක් ඕක තියෙනවා. ඒකයි තේරුම් ගන්න තියෙන්නේ. ඉරියව්වක් දෙක ලෝකපාලක ධර්ම කියලා සඳහන් වෙන්නේ බුද්ධ ධර්ම. අපි ධර්මය උගන්වන ලෝකපාලක දුකේ කියලා දුකයක් දෙකක්. චෛතසික දෙකක්. එතකොට ලෝකපාලක ධර්ම මේ හිදියොතක් දෙක. ඒක හොඳට දැන් තේරුම් ගන්න පුළුවනි යම් සංස්කාරයක හිරියොතක් දෙක නැත්නම් එතන ලොකු දුර්වලකමක් ප්‍රකට වෙනවා. අනිත් එක ලෝකයාගේ සදාචාර ධර්ම නියම අන්දමේ පවත්වා ගැනීමට උපකාර වන්නේ මේ දෙක. එනිසා ලෝකපාලකුත් කියනවා සමහර කෙනෙකුත් කියනවා මේකට දේව ධර්ම දේවතා ඉරියොත්ප්ප සම්පන්න සුඛ ධම්ම සමාහිතා සන්තෝ සප්පුරිතා ලෝකේ දේව ධම්මා විචේරේ කියන මෙන්න දිගට ජාතක දේශනාවල සඳහන් වෙන ඒවතබ්දයකට දේවදහම් කියලා මේ දෙක ඇති කර ගැනීමද සංස්කාරයක ඇති කර ගැනීමට මෙන්න මේ සති සම්පජඤ්ඤය දෙක අවශ්‍ය බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. වෙනතන් වල සති සම්පජඤ්ඤය ඊට වඩා ටිකක් කල්ලාටයි දේශනා කළා. නමුත් මේ සිතානේ දේශනා කරන පොඩින් සති සම්පජඤ්ඤය අවශ්‍යයි. සති සම්පජඤ්ඤය ඒ තරම් වටිනා එකක්. සති සම්පජඤ්ඤයේ සම්බන්ධව දේශනාවල් කීපයක්ම පැවැත්වූ බව මතකයි පළමුව. සතියයි සම්පජඤ්ඤයයි දෙක. භාවනාවට පටන් ගන්න නැත්නම්වත් භාවනාව දිගට ගෙන යන්නව නැත්නම්වත් එක ඒකාන්තයෙන්ම එක වාගීම ප්‍රයෝජනයි සම්පූර්ණ. සතිය සිහිය යෙදීම සම්පජඤ්ඤේ ධර්මානුරූපව තේරුම් ගැනීම. ධර්මානුරූපව තේරුම් ගැනීම සම්පජඤ්ඤයයි. එතකොට නුවණ කියන එක. නුවණයි සිහියයි. සිහිය නුවණ දෙකයි සති සම්පජඤ්ඤය. මේ දෙක හොඳටම තියාගන්න ඕන කියන එකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. මේ දෙක නැත්නම් ඉරියොතක් දෙක නැහැ කියලා සඳහන් කරනවා. එතකොට ඉරියොත්ත්වේ අසති ඉරියත්ත්ව විපන්නස්ස අතුපනිසෝ ඕති ඉන්ද්‍රිය සංවරය ඉන්ද්‍රිය සංවරය ඉන්ද්‍රිය සංවරය නැති වෙනවා කෙනෙක් පාටට ගිරියොතක් දෙක නැති එක්කෙනා. ගිරියොතක් දෙක නැත්නම් ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය නැත්නම් එතකොට ඔන්න සතියේ නැහැ. සම්පජාඤ්ඤයක් නැහැ. එතකොට ගිරියොතක් දෙක නැතුව වැඩ කරන්න වෙනවා. සංඥා මහය දෙක නැතුව. ඊළඟට ලැජ්ජාවයි දැක නැති වෙනකොට ඉන්ද්‍රිය සංවරය කැඩෙනවා. ඉන්ද්‍රිය සංවරය කියන්නේ මොකක්ද? ලොකු තේරුමක් ඇති එකක්. කවුරුත් දන්න වටේදී ඉන්ද්‍රිය සංවරය කියන්නේ. නමුත් ඉතලා තියෙන්නේ එකයි ඉන්ද්‍රිය සංවරය ගැන. ඇහ කන නාය දිව කාය හිත කියන්නේ ඉන්ද්‍රිය ධර්ම 6. එතකොට ඇහැට හමු වෙන රූප, කනට හමු වෙන ශබ්ද, නාහයට හමු වෙන ගඳ සුවඳ, දිවට හමු වෙන රසය, කයට හමු වෙන ස්පර්ශය. එතකොට හිතට හමු වෙන ධර්ම ආරම්භ. මෙන්න මේවායි මේවා මේ අවස්ථාවවලදී හොඳට අර සති සම්පජඤ්ඤය එතනයි එතනටයි වමනා කරන්නේ. නමුත් මේ දේශනාවේ මුලින්ම ඒක සඳහන් කරනවා. සතියෙන් යොදාගෙන කින්නකටයි ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ වෙන්නේ. මේ ඉන්ද්‍රිය සංවරය තම තමන් තේරුම් ගන්න මගේ මේ ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ වෙනවාද දැන් ආසා උපදින වස්තු ආසා උපදින වස්තු නොඑක ඒවා ඒ වගේම ද්වේෂයේ උපදින වස්තු තියෙනවා තරහ ඇති උපදින වස්තු තියෙනවා ඔයවා එතකොට රූප කොටස් වගේ තියෙන එතකොට සිවුරු පිළිකර ආහාර පාන වර්ග වෙන වෙනත් නොයෙක් දේවා කුජලය ඔය දෙපැත්තටම හේතු වෙන අන්න මේ වස්තු කියන එක කොටසක් ප්‍රිය වස්තු කොටසක් නිසා ඇති වෙනවා ආසාව අනිත් කොටස නිසා දේශය ඇති වෙනවා ওই දෙකම ඇති නොවනොත් සමහර විටක මෝහයන් නැති වෙන්නේ ඉඳී. මේවට අහු නොවි අහු නොවි වාසය කරන්න තෝනේ කියන හැඟීම කියලා. එහා කන නාහේ ජීව ආය හිත. ඊට මෙන්න මේවා මොන අන්දමකින්ද මගේ ඒ අපේ පිළියද මේවා සම්බන්ධව කියලා නිතරම ඊයෝ දාන්න. නිතරම ඊයෝ දාන්න. මේක අඩුපාඩු වෙනකොට මේ හිතේ සංවරේ යන්තනක අඩුපාඩු වෙනවා නම් අඩුපාඩු වෙනකොට පිට වෙන දේ ඊළඟට කියන්නේ. ඉන්ද්‍රිය සංවරේ අතති ඉන්ද්‍රිය සංවර විපන්නස්ස අදෝපනිසා අදෝපනිසා සීලං ඉන්ද්‍රිය සංවරේ නැත්නම් එතන සීලයට හෙන්න වමනා කරන ප්‍රත්‍යය නැහැ ප්‍රත්‍යය නැති වෙනවා එතකොට තේරුම් ගන්න ඕන අර හමුවන තමන්ට හමුවන තමන්ගේ ඉන්ද්‍රිය වලට හමු වෙන වස්තු නිසා ආසාවල් ඇති වෙනවා නම් තරහවල් ඇති වෙනවා නම් ඊර්ෂ්‍යාවල් ඇති වෙනවා නම් මාන්න ඇති වෙනවා නම් මෝඩකම් ඇති වෙනවා නම් ඉන්ද්‍රිය සංවරේ නැහැ. ඉන්ද්‍රිය සංවරේ නැති වෙනකොට මොකද? සීලේ නැහැ. සීලය ලබා ගැනීමට දියුණු කර ගැනීමට ප්‍රත්‍යයතර නැහැ. මෙන්න මේක මෙතෙන්ට එනකොට හොඳට හිත ක්‍රියාව යොදවලා බලන්න. තමන්ගේ හිත හොඳට ක්‍රියාව යොදවලා බලන්න. අපි සිල් සමාදන් වෙනවා. සිල් අරගෙන ඉන්නවා. එතකොට සීලයක් ප්‍රාතිමෝක්ෂ සංවර සීල ආරක්ෂා කරගෙන ප්‍රධාන වශයෙන් සීතාපද සීල ආරක්ෂා කරන්නේ. එතකොට මේ සීතාපද සීල ආරක්ෂා කරන්න බැරිලා ඉන්නේ. පෙන්වුම් කරගෙන ඉන්නේ සීලයක්. නමුත් මේක මුලින් සඳහන් වෙච්ච ඉන්ද්‍රිය සංවරේ වැඩිලා නම් මෙතන සීලය ආරක්ෂා වීමේ හේතු කැඩිලා. සීලය ආරක්ෂා කිරීමේ හේතු මොකද්ද? ඉන්ද්‍රිය සංවරය. එතකොට ඉන්ද්‍රිය සංවරය නැත්නම් මේ සීලේ නැහැ. සීලයෙන් වෙණි ඉතියට සීලේ නැහැ. එතකොට අපි තමන් ගැන නියම ආන්දමෙන් හිත යොදලා බලන්න ඕන. තමන් ගැන හිත යොදලා බලන්න ඕන. තමන්ගේ ඉන්ද්‍රිය සංවරයේ මොන මොන අත්දැකීම් ක්‍රියා කෙරේ මොන තත්වයකටද ඉන්ද්‍රිය සංවරයේ තියෙන්නේ කියන විස්තර බලන්න. බලලා අනාගතලා අනුපාඩු කියනවා නම් අනුපාඩු සකස් කරගන්න මේ මුලින් කියාපු ಗುಣ ටික සති සම්පජඤ්ඤය, විරෝධ ඉන්ද්‍රිය සංවරය කියන මේ ටික ක්‍රමයෙන් හේතු භාවයෙන් ඇවිල්ලා තියෙනවා. අනිමෙමේ සීලයට දැක්කා. සීලයට බැසාම සීල පිටුස්සයි. නැත්නම් තනක ඉන්ද්‍රිය සංවරය සීලයක් වශයෙන් සඳහන් දැන් මෙතන සීලය වෙනමයි ඉන්ද්‍රිය සංවරය වෙනමයි. ඒ බුදු දේශනාවේ බොහොම තැන්වල ඉන්ද්‍රිය සංවරය වෙනමයි සීලය වෙනවා. සීලය කියලා ප්‍රධාන වශයෙන් කියවෙන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ප්‍රධාන වශයෙන් කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. අනිත් ඒවා ඒකට උපකාර ධර්ම. උපකාර ධර්ම වලින්. එතකොට මෙන්න මේ අම්ලබඩ යෝගාවචරයේකුත් සීලය අවශ්‍යයි කියන එක ඊළඟට තේරුම් ගන්න ඕනේ. මොකද සීලේ අතේ සීල විපන්න අසෝපනීසෝ සමාධි එතකොට සීලේ නැති විට සීලේ පිරිහින පිරිලාන සීලෙන් විපන්නියද පැමිණිලා නම් අසෝපනීසෝ සමාධි සමාධියේ අසෝපනීසයි සමාධිය සත්‍ය නැති කරගන්නයි සමාධිය ඇතිවීමට ප්‍රත්‍ය නැහැ. සමාධිය ඇතිවීමට ප්‍රත්‍ය නැත්නම් සමාධිය නැහැ. සීලේ නැත්නම් සමාධිය එතකොට සීල සීලේ මුලින් කියන කෙනෙකුට සමාධිය තියා ගන්න පුළුවන් කියන එක මෙන්න මේකෙන් හොඳට තේරුම් ගන්න පුළුවන්. මේක දන්නම කාරණේ. ගන්නම කාරණේ. මේ ධර්ම පරම්පරාව ක්‍රමයෙන් ආපු ධර්ම පරම්පරාව විකට ගැනීමටයි මතක් කරන්නේ. හේතුඵල වශයෙන් ඉදිරිපත් කරපු ධර්ම පරම්පරාව මෙන්න මේමයි. සීලය දිනු වෙනකොට සමාධිය දිනු සීලය මුලින් කියනවා නම් සමාධිය දියුණු කරගන්න උපකාර වෙන පුළුවන්. ඒ කියන්නේ මෙහෙම. සීලය හොඳට තැම්පත් කරගෙන ප්‍රතිත් එකකට ඉන්න පුද්ගලයා සීලය මෙනෙහි කරනවා. හොඳට සීලය කරනකොට ආ ප්‍රීතිය ප්‍රීතියක් ඇති වෙනවා. ප්‍රීතියෙන් ප්‍රමෝදය ඇති. ප්‍රමෝදය කියන්නේ සතුට. සතුටෙන් පස්සේ සුඛය ඇති. සුඛයෙන් පස්සේ තමයි උත සමාධිය ඇති. නියම වශයෙන් මේ දේශනාවේ සඳහන් වෙන්නේ සීලයයි සමාධියයි එකට ඒක සම්බන්ධ ධර්ම දෙකක් එතකොට සමාධියේ ප්‍රත්‍යය සීලයයි කියන එක. යම් කිසි කෙනෙකුට හොඳට සීලයක් ආරක්ෂා වෙලා තියෙනවා නම් ඒ අත්කාට සමාධිය හිග නැහැ. සමාධිය හිග. සමාධිය දියුණු කරන්නේ කියලා අමුතුවෙන් බලාපොරොත්තුවක් වෙන්න ඕනේ නෑ. හොඳට සමා සීලය දිනනවා නම් දින එක ගැනාට සමාධිය ලබා ගන්න පුළුවන් කියන්නේ. භාවනාවේ යෙදෙන යෝගාවචරය ගැන අපි කල්පනා කරලා බලමු. ඉස්සෙල්ලාම හිතන්නේ සීලය ගැන. ඉස්සෙල්ලාම හිතන්නේ සීලය ගැන. සීලය හොඳින් ධ්‍යානය ඊළඟට යම් කිසි භාවනා අරමුණක ඉඳලා සති සම්පජඤ්ඤයට ගන්නයි බලන්නේ සාමාන්‍ය ක්‍රම. බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවේ සති සම්පජඤ්ඤේ ඊට වඩා බොහෝම නිහලින් වෙන්නේ. මේකත් සමහර පුජ්‍යයන්ට හොරොත්තු දෙන්නා වූ අවශ්‍ය වන්නා වූ ක්‍රමයක් බව මේ දේශනාව කුජලයා දියුණුනා. කුජලයා හොඳට දියුණුනා. ආ ඉස්සෙල්ලා සති සම්පජාඤ්ඤේ පටන් ගන්න ඕනේ. සති සම්පජාඤ්ඤේ හොඳට දියුණු කරගෙන යන්නේ කියලා සීලය ගැන ඔබට කතාවක් කරන්නේ නැහැ. සීලය ගැන මතක් කරන්නේ නැහැ. සති සම්පජාඤ්ඤේ හොඳට දියුණු කරගෙන යන්න. එතකොට සති සම්පජාඤ්ඤේ අපිට සම්බන්ධ වෙන ඊළඟ කරුණු ටික විද්‍යෝ සම්ප ඉන්ද්‍රිය සංවර කියන මේවා ආරක්ෂා වෙන පිළිවෙල ඔවුන්ට ඉමේජම මේ ඊළඟට සීලයට සීලය ගැන මුලින් කතා කරන්නේ සමහර උදවි සීලයට බයයි සීලය කියනකොට ටිකක් බයයි ඒක කරන්න බෑ ඔය ශික්ෂාපද ගොඩාක් අගින්නකෝ අමාරුයි කියලා ඔය ඉතියේ හිතට වද වද දෙනවා වගේ එකක් ඒයන්ට වැටහෙන මේ ජීවි මෙන්න මේ ක්‍රමය මුලින් ආපු ක්‍රමය දිනු කරගෙන යනකොට ඉබේටම සීලයට වැටේ සීලයට වැටේ ඒ වගේම අර භාවනා කරන්නේ කියනකොට සමහර වෙනකොට ඒක නිකන් විකාරයක් වගේ. මේ ධර්ම ක්‍රමයේ කොණු කරගෙන පුරුදු කරගෙන යනකොට ඉබේටම භාවනාව කරනවා. ඒක දැන්පත් වෙනවා, දැන්පත් වෙනවා, දැන් මානසික කරන්න තියෙන්නේ කුමක්ද? හොඳට තියෙන පිළිදුව තියෙන දැන් ඊළඟට ඒක සම්පන්න කරගන්න ඕන කියලා හැඟීම ඇති වෙනවා. ඒක භාවනාව. එක භාවනාව. ඒ තමන් විද්‍යාලයෙන් ඉන්නවා. ආ සීලය රකින්නවා. ආ පිරිසංගයක කටයුතු කරනකොට ඔන්න තමන් හොඳට සීලය රකින්න. අනිත් පුදුගේ සීල රකින්නේ නැහැ. ඒ අත්සන්ට සීලය සම්බන්ධව කරුණු කියන. කරුණු කියනකොට ඒ අත්සොත් සීල් සමාදන්. ඒ අත්සොත් සීල් පුරනවා. ඊළඟට මේ කරුණුගේ ආපෝයක් හිතනවා මේ ඇතුයි මමයි දැන් එක ගානක්. එනිසා ඊට වඩා ඉහළින් හිටින්න ඕනේ කියලා හැඟීමක් ඇති කරගෙන සමාධිය දියුණු කරගන්න. සමාධියක් දියුණු කරගන්න. එතකොට අර සීලයම උපකාර කරගන්නවා සමාධිය. මෙන්න මේ විදිහේ ස්වභාවයක් තියෙනවා අපි සමහර විදක ඒ ඒ ක්ෂණයන් සම්බන්ධව අත්මදා බැලීමට හිතා ගන්නවා නම් ඒ කුජ්ජලයන් සම්බන්ධ මේ ක්‍රමය සාර්ථකව සාර්ථකව ගෙන යන්නට පුළුවන්. දන්නේම නැතුව ඒ කුජ්ජලයන් හොඳ මඟකට යහ මඟකට හරවා ගන්නට පුළුවන්. එතකොට මෙන්න මේ සමාධියයි දැන් මේ අහාර. සමාධිය දන්නවා මේ ඒ කවුරුන් විස්තර කරන දෙයක් නෙවෙයි. ඒ සම්පස්තක් හොඳට දියුණු වෙච්ච සමාධිය තියෙන. විදර්ශනා සමාධිය තියෙන. සමත සමාධිය තියෙන. අර්පණා සමාධිය තියෙන. එතකොට මේ සමාධිය සම්බන්ධව මුලින් පටන් ගන්නම අමාර පිටක සමත සමාධිය වෙන්නේ විදර්ශනා සමාධියක් වෙන්න පුළුවන් විදර්ශනා කරගෙන යනව අවස්ථාවේදී සංකප්ප විදර්ශනා සමාධිය මෙතන අර සීලෙන් ලබාගත් සමාධියයි ඉදිරිපත් කරලා තියෙන්නේ සීලයෙන් සමහා ඉදිරිපත් කරගත් සමාධිය කියන්නේ සීලය ආවර්ජනා කිරීමෙන් ඒ මාර්ගයේ අනුව හිත යොදලා ඇති කරගත්තා වූ හිතේ එකඟකම් සීලය ආවර්ජනා කිරීමෙන් ඇති කරගත්තා වූ සමාධියයි එතකොට ඒක සමත සමාධිය සමත සමාධිය මේ සමාධිය දියුණු වෙන්න මොන කර්මයකින් හරි මේක දියුණුවට පත් කරගන්න ඒ දියුණුවකට පත් කරගන්නේ අර සීල විසුද්ධිය කියලා සබ්ද විසුද්ධිය කියන්නේ එතකොට මේ විසුද්ධිය දියුණු වෙනකොට ඊළඟට අර චිත්ත විසුද්ධිය කියලා තේවෙන්නේ එතකොට මේ චිත්ත විසුද්ධියේ ජීවේ විදර්ශනාවෙන් ලැබෙන සමාධිය විදර්ශනාව අවස්ථාවක් වෙන්නත් පුළුවන්. සමතවයෙන් හිත ජීවුණු කරගෙන සමාධිය ඇති කරගත්තා වූ අවස්ථාවක් වෙන්න පුළුවන්. මේ සමාධිය තවත් එහාට හිතනකොට අර්පණා සමාධිය කියන ධානයක් සමග ඇතිවන සමාධියක් තියෙනවා. මාර්ගඵල ලබන්නා වූ අවස්ථාවේ ඇතිවෙනා වූ සමාධියක් තියෙනවා. මාර්ගඵල ලබන්නා වූ අවස්ථාවේදී ඇතිවෙනා වූ සමාධියක් තියෙනවා. මාර්ගඵල ලබන්නා වූ අවස්ථාවේදී ඇතිවෙනා වූ සමාධිය අර්පණා සමාධිය එතකොට අර ශනික සමාධිය අර්පණා තත්වයට ගිහිල්ලා මාර්ගඵල අවස්ථාවේදී ඒ සම්පූර්ණ ඒ මාර්ගඵල ලබන්නා වූ අවස්ථාව සම්බන්ධව වචනයක් කියන්නට මතක් වුණා. දැන් මාර්ගඵල ලබන අවස්ථාවේදී මේ චිත්ත වීදියක් ලැබෙනවා. මාර්ග හිත ඇති වෙන චිත්ත වීතිය කියන්නේ හිත පෙළ. යම් අවස්ථාවක ලෝකෝත්තර මාර්ග හිත පහළ වුණොත් වෙනවා නම් ඒ පහළ වෙන්නා වූ හිතේ මුල් කොටස ලෞකිකයි. අග කොටස ලෝකෝත්තර ඥානයේ චිත්ත වේ. එනකොට පාරිකාර උපචාර අනුලෝම කියන ඔය ටිකත් ඔය ටික ලෝකෝත්තර නෙමෙයි ලෞකිකයි. ගෝත්‍ර වූ කියන හිත ලෞකිකත් නෙමෙයි ලෝකෝත්තරක් නෙමෙයි නැත්තේ කියන එක. ඒක වැඩි එක පැත්තකටවත් ගණන් ගන්න. මාර්ග හිත ලෝකෝත්තර. ඒකට මේ හිත්පන්තියට කියනවා චිත්ත වීතියයි කියනවා. මේ චිත්ත වීතිය පටන් ගන්න අවස්ථාවේදී චිත්ත වීදිය කියන්නේ හිත ගොඩක්. හිත ගොඩක්. හිත රාගයක්, හිත වෙලා. හැම විදකටම අරමුණක් තියෙනවා. අරමුණක් නැති හිතක් නැහැ. අරමුණක් නැති හිතක් නැහැ. හැම විදකටම අරමුණක් තියෙනවා. එතකොට පරිකර්ම අවස්ථාවේදී හිතේ අරමුණ මොකද්ද? සංස්කාර සංස්කාර ලෞකික දේවල් උපචාර අවස්ථාවේදී උපචාර හිතට අරමුණ ඒ සංස්කාර සංස්කාරය ඒ ලෞකික අනුලෝම අවස්ථාවේදී අනුලෝම හිතට හිතේ අරමුණ මොකක්ද ඒ අරමුණ සංස්කාර. ඒකත් ලෞකිකයි. ඔතන අනුලෝම ක්‍රියා අනුලෝම එක්කම අනු හොඳට දිනු වෙච්ච අනුලෝමය ගෝත්‍ර කොට සම්බන්ධයි. නමුත් අනුලෝම හිතේ අරමුණ සංස්කාරයි. ගෝත්‍ර කුහිතේ අරමුණ සංඛාර. ගෝත්‍ර විවිධ ආරමුණු වෙන්නේ නිවන. අනුලෝම හිතට ආරමුණු වෙන්නේ සංස්කාරය. සංස්කාරය ආරමුණු වෙනවා කියන්නේ දේවල් භාවනාවට යොමු කරගත්ත දේවල් පිළිබඳව අනිත්‍ය වශයෙන් දැනගනි දුක් වශයෙන් දැනගනි අනාත්ම වශයෙන් දැනගනි අනිත්‍ය වන්නේ මොනවාද? දුක් වන්නේ මොනවාද? අනාත්ම වන්නේ මොනවාද? මේ සංඛාර. එනිසා සංඛාරය එතන ආරම්භ. එතකොට මේ එක චිත්ත වීතියක සාමාන්‍ය නීතියක් තියෙනවා අභිධර්ම දේශනා වල එක චිත්ත වීතියක ලැබෙන චිත්තවල ලැබෙන අරමුණ එකක්ම විය යුතුයි කියලා. එක චිත්ත වීජයක අරමුණ එකක්ම විය යුතුයි කියලා. නමුත් මේක මේ නීතිය වෙනන කැඩිලා. බැලුනේ මක්නිසාද මෙතන ලොකු වැඩ පිළිවෙලකට ලොකු වැඩ පිළිවෙලකට හිත යටවෙනවා. මොකද්ද භාවනාමය වැඩ පිළිවෙලට. භාවනාමය වැඩ පිළිවෙලට යට වෙනකොට අර සාමාන්‍ය නීතිය නෙමෙයි විචේත නීතියක් ඒකට අඩංගු වෙනවා. ඇතම් විටක වෙනතන් වලත් ওই විදිහේ අරමුණ දෙයකට පෙරණ විදියකුත් පේනවා. එතකොට හිතේ தત્ත්වය බලනකොට හිතේ தત્ත්වය බලනකොට කාමාවචර හිත එතකොට ඊළඟට ඒ කාමාවචර தત્ත්වේ ඊළඟ අන්තිමේ හොඳටම දියුණු වෙනකොට රූපාවචර මහත්ගත தત્ත්වේනේ මහත්ගත தત્ත්වයෙන් තමයි අර ලෝකෝත්තර தત્ත්වයට එන්නේ ලෝකෝත්තර தત્ත්වේ ලැබුණා සමගම මහත් වන தත්වෙත් ඒකම එහිම ආරම්භ වෙලා ඉන්නේ. ඒ කියන්නේ ලෝකෝත්තර හිත ඇති වෙනකොට ලෝකෝත්තර හිත අර මහත්ගත தත්වේ රූපාවචර தත්වයකින් මයි සම්පූර්ණ වෙන්නේ. කාමාවචර தත්වයෙන් රූපාවචර தත්වයට පෙරලලා ඒකෙන් තමයි ලෝකෝත්තර தත්වේ දියුනේ. සිවුණු තත්වයට හැරෙන්නේ. මෙන්න මේ වෙනද නිසා මේ අරමුණු බෙහෙදේ ඇති වෙලා තියෙනවා. ඒ නිසා තේරුම් ගන්න ඕන දැන් මාර්ගයට සෝවාන් මාර්ගයේ සෝදාගාම මාර්ගයේ ආදි වශයෙන් තියෙන මේ මාර්ගයේ පහළ වෙන්න අවස්ථාවේදී ඒ හිත ඒ ලෝකෝත්තර හිත අරමුණු කරන්නේ අන්නර නිවන. ගෝත්‍ර භෝහිතත් අරමුණු කරන්නේ නිවන. මෙන්න මේ අවස්ථාවේ සෝවාන් මාර්ග ඥානයක් ලබාපු කෙනෙක් අපි කල්පනා කරනවා. සෝවාන් මාර්ග ඥානයක් ලබා ගන්නවා. ලබා ගන්නට පුළුවන් ඊට පස්සේ ඒ තමන් ලබා ගන්නා වූ සෝවාන් මාර්ග ඥානයේ ඵලය දෙවෙනි වරක දෙවෙනි වරකදී පසුව වරකදී ලබාගෙන නිවන් රසේ මුත් වෙන්නේ ඒකට කියනවා ඵල සමාපත්තිය ඵල සමාපත්තිය ඒ ඵල සමාපත්තිය ලබා ගන්නා වූ අවස්ථාවේදී අර මුලින් විදර්ශනා භාවනාව කළා වාගේම විදර්ශනාව කරගෙන යනවා. විදර්ශනාව කරගෙන ගියාම අන්තිමේදී ලැබෙන්නේ ඒ තමන් ලබා ගන්නා වූ මාර්ගයේ ඵලය. ඒ ඵලය ලබාගෙන තමන්ට කැමැති තාක් වේලා අදිස්ථාන කරලා වාසය කරන්න පුළුවන්. ඇතන් විට කෙනෙකුට පුළුවන් එක පාරටම ඒ ඵලෙත් ලබා ගන්න මේ ප්‍රාර්ථනා පරිද්දේ. ඒ වගේම ප්‍රාර්ථනා අදිස්ථාන පරිද්දෙන් ක්‍රමයෙන් විදර්ශනා ඥාන පිළිවෙලින් ලබන ඒ ඵලෙත් ලබා ගන්නත් කෙසේ හෝ මේ විදිහේ ලබාගත් යම් කිසි ඒ ලෝකෝත්තර ගුණයක් නැත්නම් ඒ ගුණය නැවතත් බුද්ධ විදීමට බලාපොරොත්තු වන තැන අප්‍රමාද වෙන්න ප්‍රමාද වෙන්න නර ප්‍රමාදේ වැටුනොත් ආයි නැවත එක ගන්න බැරි වෙනවා බල සමාපත්තියට සමවදීන්න බැරි වෙනවා ප්‍රමාදේ වැටුනොත් ඒ ප්‍රමාණය වැඩිවීමට හේතු මේ සංගණිකාව ලෙඩ දිගින් දිගට කරන දිගින් දිගට කරන්නා වූ වැඩ අම්මාරාමතාව කියන්නේ දවස මුළුල්ලේම වැඩ දවස මුළුල්ලේම කතාව දවස මුළුල්ලේම ලෙඩ කොහොම වුණත් එයත් ගිරිගෙන සමහර විටක ලෙඩෙක් වුණත් කමක්. සමහර ලෙඩුන්ට පුළුවන් ගැටකට උදේගෙන ඉන්නවා නම් ඒ වෙලාවේ තමට අධිෂ්ඨාන කරලා අර තමන්ගේ ගුණේ නැවත මතු කර ගන්නට පුළුවන්. ලෙඩේ ගැනම හිත හිත. ලෙඩේට යට වෙලා ඉන්නවා නම් ඒක කරගන්නවා. ඒකෙන් පිළිගන්න. මෙන්න මේ නිසා අප්‍රමාදයට වැටෙන නරකය කියලා කියනවා. පිරිස් වලට වැටිලා කතා කරන නරකයන් නරකයි. එතකොට අර පස්ස කියන එක කතාවේ නිතර යෙදීම ප්‍රමාදයේ වැටීම වශයෙන් කතාවේ යෙදීම මේ යෝගාවචරයට බොහොම හානි කරයි. නිසා පරිසං වෙන්න ඕනේ කියන්නේ එන්න මේ කාරණේ නිසා ප්‍රමාදයේ වැටීම තමන් ලබාගත් ගුණය නැවත නැවත ලබා ගැනීමට අදිෂ්ඨාන කරගන්න ඕන. අර අදිෂ්ඨාන කරගෙන ඒ විදිය කටයුතු කරනකොට යම් කිසි අවස්ථාවක යම් තමන් ලබාගත්තා වූ මාර්ගෙහිද ඵලහිද නැවත වරක් ලබා ගන්න බලාපොරොත්තු වෙනා නම් ඒ විදිහට අදිස්ථාන කරලා ඉන්න ඕන ඒ අවස්ථාවේ ඒ මුළු කාලේ මුළුල්ලේම ඒ හිතම පවතින්න ඕන ඒ හිතම අධිෂ්ඨාන කරපු කාලය තුල ඒ හිතම පවතින. අන්න ඒක හොඳට තේරුම් ගන්න ඕන. එහෙම නැත්නම් වැටුනේ නැත්නම් එහෙම හිත පැවතුනේ නැත්නම් අඩුපාඩුවක්. හිත සම්පූර්ණයෙන්ම ඒ වෙනුවටම හිත යෙදෙන්න ඕනේ මුළු කාලේ. එහෙම වෙන්නේ නැත්නම් නැවත වරක් ආයි නැවත වරක් අධිෂ්ඨාන කරලා සම්පූර්ණ කරගන්න ඕනේ. මෙන්න මේ ටික කියන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට සමාධිය. සමාධි ප්‍රයත්න සමාධි විපන්නත් ආදෝපනික යථාභූත ඥාන දර්ශන. යථාභූත ඥාන දර්ශනයේ කියන එක පහුගිය දවසේ ප්‍රකාශ කළා, විස්තර කළා. භාවිතපත්ඨාන ඥානෙ. භාවිතපත්ඨාන ඥානෙ එතකොට විදර්ශනා ඥාන උගන් දිනු කරගෙන ඇති වෙච්ච ඥානයක් වෛදුපත්ථා ඥානය. ඒක යථාභූත ඥාන දර්ශනය. මේ යථාභූත ඥාන දර්ශනේ ඇතිවීමට බාධා වෙනවා සමාධිය නැත්නම්. සමාධියයි මේකට උපකාර වෙන්නේ. සමාධිය දිනු කරගෙන විදර්ශනා සමාධිය දිනු කරගෙන සම්මතන සම්මතනේ හොඳට දිනු කර ගන්න. සම්පූර්ණ සම්මතනේ නැත්නම් උදයබ්බේ සම්පූර්ණ වෙන්නේ නැහැ. සම්මතණය දිනු වෙන්න ඕන. සම්මතණය කියන්නේ සංස්කාරයක් හොඳට එකක් එකක් පාසා හොඳට ප්‍රකටව වැටෙන්න සලස්වා ගැනීම. තමන් පිළිගන්නවත් අනුන් පිළිගන්නවත් අධ්‍යාත්ම බහිද්ධාවනේ හොඳට කර්මස්ථානයේ සම්බන්ධ වෙච්ච සංස්කාර කොටස පමණක් නොව තව තමන් කොටසුත් සියල්ලම පහේ සම්පූර්ණව සම්මගණේ ඇති වෙයි. සම්මගණේ සම්පූර්ණුනේ නැත්නම් උදයබ්බේ යන්තම් සම්පූර්ණ වීම මාර්ගය. උදයබ්බේ සම්පූර්ණ මේ වෙන්න නම් සම්මගණේ සම්පූර්ණ වෙන්න ඕනේ. සම්මගණේ සම්පූර්ණ වෙනකොට උදයබ්බේ සම්පූර්ණ වෙනවා. උදයබ්බේ සම්පූර්ණ වෙනකොට භංගේ භංගේ සම්පූර්ණ වෙනකොට බය බය ඥාන. මෙන්න මේ භය ඥානය තමයි භය දුප්පඨාන කියන යථාභූත ඥානය. සදාබෝධ ඥාන දර්ශනේ හොඳට දියුණු වෙනකොට නිබ්බිදාව. නිබ්බිදාව ඇති වෙනවා නිබ්බිදා ඥානෙ නිබ්බිදාව කියන්නේ විදර්ශනාවේ බලවත් අවස්ථාව. භංග අවස්ථාවේ පටන්ම විදර්ශනාව බලවත්. නිබ්බිදා අවස්ථාවේදී විශේෂයෙන් බලවත් වෙනවා. ඒක දියුණු වුණාම විරාග කියන්නේ මාර්ග අවස්ථාවයි. මාර්ග අවස්ථාව ගැන අර මුලින් කියාපු පිළිවෙලට විදර්ශනා ක්‍රමයේ දියුණු කර ගැනීම. එතකොට නිබ්බිදා විරාගයේ අතසේ නිබ්බිදා විරාගයේ පන්නස ආදෝපිනේසං විමුක්ති ඥාන දර්ශන. විමුක්ති ඥාන දර්ශනේ කිව්වේ දැන් නිබ්බිදා විරාග කියන මේ දෙක නිබ්බිදාවක් නැහැ ඒ නිසාම විරාගයක් නැහැ මාර්ගයක්. ඒක නැත්නම් විමුක්ති ඥාන දර්ශනය ඇත්තේ නැහැ. විමුක්ති ඥාන දර්ශනය කියන්නේ විමුක්තිය කියන්නේ ඵලය ඥාන දර්ශනය කියන්නේ ඥානයේ දැකීම. සමා ලබාගත්තා වූ විමුක්තිය මාර්ග විමුක්තිය නැවත නුවණින් දැක ගැනීම ප්‍රත්‍යක්ෂ කර ගැනීම ඒකක් තියෙන්න ඕන ඒකක් තියෙන්න ඕන ඒක දැන ඒක ඇති වෙන්නේ නෑ අර ටික නැත්නම් මෙන්න මේකයි මේ ධර්ම ක්‍රමය. මේ ධර්ම ක්‍රමය හොඳට හිතට අරගන්න ඕන අපේ තම තමන්ගේ භාවනා ක්‍රම සම්බන්ධවත් මේක හිත යොදා ගන්න තමයි. ඒ වගේම අනුන්ට උපදෙස් දෙන්නව අවස්ථාවේදී මේක ඉතාම ප්‍රයෝජනවත් ඉගෙන වෙනවා ඇත කියලා මම හිතනවා. ඒ නිසා මෙන්න මේ අද කියාපු මේ කරුණු ටික. කියන්නේ සති සම්පජානියෙන් පටන් ගත්තා ඊළඟට ඉරියොත්ප්පය ඊළඟට ඉන්ද්‍රිය සංවරය ඊළඟට සීලය ඊළඟට සමාධිය ඊළඟට යථාභූත ඥාන දර්ශනේ ඊළඟට නිබ්බිදා විරාගේ ඊළඟට විමුක්ති ඥාන දර්ශනේ එතකොට මේ කියන ධර්ම ටික ක්‍රමයෙන් දිනු කරගත්තොත් යම් සංස්ථානීක ක්‍රමයෙන් විමුක්ති ඥාන දර්ශනය දක්වා සඳහන් වෙන ගුණ ටික ක්‍රමක්‍රමයෙන් හේතු ඵල වශයෙන් තම තමන්ගේ సంతානවල ජීවුණුවට පත් කර ගන්නට පුළුවන් වෙනවා. මේ ජීවුණුවට පත් කර ගැනීමයි අප බලාපොරොත්තු වෙන්නේ නිවන් මාර්ගයේ වශයෙන්. මේ ඇතුළත මේවා දියුණු වෙන්නා වූ අභ්‍යන්තර සම්මානයක දියුණු වෙන විශේෂ ගුණධර්ම පරම්පරාවක් තියෙන බව තමන් තමන් තේරුම් ගන්න ඒ කියන්නේ සද්ධාවී ඉන්දිය ධර්මයන් වැඩෙන්න ඕන ආර්ය අෂ්ටාංග මාර්ග ධර්මයන් වැඩෙන්න ඕන එතකොට බොද්ධාංග ධර්මයන් වැඩෙන්න ඕන අදන සතිපට්ඨානයයි දේවල් වැඩෙන්න ඕන ওই විදිහේ සත්‍යකෝටි භාගික ධර්මම මේ සම්සානයේ වැඩෙන්න ඕන. ඒ වැඩෙන කොටයි මේ ධර්ම ක්‍රමයේ ඒ බලවතේ ක්‍රමක්‍රමයේ ජීවන වෙන හිතින්නේ. ඒ ටික දේශනාවේ සඳහන් වෙලා නැහැ වෙන තැන්වල සඳහන් වෙනවා. ඒ වෙන තැන්වල සඳහන් වෙන දේවල් අනුව විසා ගන්න ඕන අපි භාවනාව ගෙන යන අවස්ථාවේදී මේ ඥාන પરම්පරාවේ ඇතුළත අර කියන අන්දමට සත්‍ය බෝධිපාක්ෂික ධර්ම සමන් තුළ වැඩෙන්න ඕන. වැඩෙන හැටියට අපි ක්‍රියා කරන්න ඕන. ඒ විදිහට ක්‍රියා කරනකොට අපේ චිත්ත සංකාරී කෙලෙසුන්ගෙන් පිරිසිදු වෙනවා. ඥානෙ ඒ කෙලෙසුන්ගෙන් පිරිසිදු වෙනකොට ඥානෙ දියුණු වෙනවා සූර වෙනවා ඥානෙ දියුණු වෙනකොට සූර වෙනකොට කෙලෙසුන් ඒ හිතට සම්බන්ධ වෙන කෙලෙස් සදාංග වශයෙන් වික්ඛම්බන වශයෙන් කඩලා අන්තිමේදී නිවන් ප්‍රත්‍යක්ෂ කරන්න අවස්ථාවේදී සමුච්ඡේද ප්‍රහාණයෙන් කෙලෙස් කඩන්න. මේ විදිහේ කෙලෙස් ගැනීමෙන් තම තමන් බලාපොරොත්තු වන්නා වන්දමට මේ සියලුම සසර දුකින් නිදහා ගැනීමට ලැබෙන අමා මහ නිවන් සම්පත් ලබාගත හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා